නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නාම රූප වලින් ව්‍යාපත පමණක් දකින්නේ කෙසේද යාපත පමණක් දැකීම ಗುಣධර්මයක් වශයෙන් තපස් ගුණයක් වශයෙන් වඩාගන්නේ කෙසේද කියන කාරණාව. අද අපට මේ කාරණාව සාකච්ඡා කිරීමට විශේෂ පෙළඹවීමක් ලැබුණා. ඒකට හේතුව තමයි සාමින්වංශේලා මේ වෙනකොට වඩන ಗುಣධර්ම කොහමද දැනට දැනට වැඩිලා තියෙන ප්‍රතිශතය කොච්චරද අනාගතේ මේ ಗುಣධර්ම වලින් පරිපූර්ණත්වයටපත් වෙන්න කුමන බාධා සිටිවිලි වශයෙන් පවතිනවාද කියලා අද දින සවස පරිස්සා කරනකොට හැම ස්වාමින් වහන්සේලාගෙම වාගේ වැඩි ප්‍රතිශතයක තිබිච්ච ප්‍රශ්නයක් තමයි තාම මේ ගැටීම තියෙනවා සිටිවිලි වල නොදැනුවත්කමින්ම ඇලෙන ඒ මානසික ස්වභාවයක් තියෙනවා. ඒ සෑම චෛතසිකයක් තුළම ඒ ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය පවතින්නේ කුමන ආකාරයටද? ඒකට හේතුව කුමක්ද කියලා පරිස්සම් කරනකොට තමන්ට සියලුම දේ තුළින් ඒ යහපත දකින්ද ඒ මානසිකත්වය හැදිලා නැහැ. ඒ නිසා අදත් සමහර ප්‍රශ්න නිසා අපි ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. ඒ නිසා අදාසක් පාළ වුණා. අද අපි විශේෂ සාකච්ඡාවක් වශයෙන් ඒ කාරණාව සාකච්ඡාවට ගොදුරු කරනවා. මොකද්ද කාරණාව? මේ නාම රූප වලින් යහපත විතරක් දකින්නේ කොහමද? එහෙනම් අයහපතට ඒක අපි නොදක අත්හරිනවා. ඒක අපට අදාළ නෑ. යහපත කියලා කිව්වේ නිවනට ගැළපෙන විදියට නාම රූප දකින්නවා කියන එක. එහෙනම් අපි දෛනික ජීවිතවල කටයුතු කරනකොට සමහර වෙලාවට ස්වාමින්වහන්සේ නමකගේ අඩුපාඩු දකින්න පුළුවන්. අපි යමක් ගේන්න කියන උන්වහන්සේ වෙන එකක් ගේනවා. යමක් කිව්වාම උන්වහන්සේ ඒක ටිකක් කරනවා. නමුත් ඒක අපිට එකඟ නැහැ. මේ වගේ අවස්ථාවලදී අප කම්පා වෙනවා. උන්වහන්සේට බනින්න තරම් द्वේෂයක් පටිගයක් අට ගන්නවා. ඒ ක්‍රියාකාරකම් වලට අපේ සිත එකඟ වෙන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම උන්වහන්සේ ඒක යාපත් ලෙස කළේ නැත්තේ මට ලැබෙන්න තිබිච්ච ප්‍රතිචාරය උන්වහන්සේගේ මේ ආකාරයට කියන ඒ යාපත දැක්කේ නැහැ. මම බලාපොරොත්තුෙන් ඉන්නවා යමං. නමුත් මට ඒක ලැබෙන්නේ වෙන එකක් ලැබෙනවා. අන්න ඒක තමයි මගේ යහපත මගේ යහපත පිනිස ලැබෙන දේ කියන ඒ මානසිකත්වයේ තිබුණේ නැහැ. එහෙනම් මිනිස්සු අපට බයිනකොට ඒ බයින දේවල් තුලින් අපි හොඳ දකිනවා යහපත දකිනවා දැන් අපට බැනුමන් පිණිස අපට ගැටුමක් ඇති වෙන්නේ නේද? එහෙනම් යම්කිසි කෙනෙක් අපිට බයිනවා බයිනවා කණක් ඇවිලා ඉන්න අනන්ත අප්‍රමාණ නිନ୍ଦා ආපාස කරනවා අපි සන්තෝෂ වෙන්නට ඕනේ අර අපිරිසිදු වෙච්ච සිවුර සබන් දාලා ගලේ ගහලා වතුර පොඟෝ පොඟෝ සම්පූර්ණ ඒකේ තියෙන ඒ අපිරිසිදු භාවය සම්පූර්ණයෙන් කිලුටු භාවය අයින් කරලා පිරිසිදු වස්ත්‍රයක් බවට සීවරයක් බවට පත් කරනවා වාගේ මේ මිනිසයා මට බැනලා බැනලා මගේ අකුසල සේරම යවනවා මාව පිරිසිදු කරනවා මගේ කර්ම ටික ගෙවලා මාව යහපත් කරනවා කියන මෙන්න යහපත් දැක්මෙන් අපි දකින්නේ නැහැ එහෙනම් අපි මේ ලෝකයේ හැම දෙයක් තුලින්ම යහපත දකින්න පුරුදු වෙන්න ඕනේ ඇයෙන හැම දෙයක් තුළින්ම යහපත අසන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපට වෙච්ච සිදුවීම් තියෙනවා අනන්ත අප්‍රමාණ අපේ මතකවල. අසුවලා මට මේම කළාය. අසුවලා මට මේ වගේ වංචා කළාය. අසුවලා මාව රැවට්ටුවාය. මාව විනාශ කළාය. මගේ බඩමුට්ටු ගත්තාය. අසුවලා නිසා මගේ ව්‍යාපාරේ කඩම් වැටුණාය. අසුවලා ණය හරගෙන මට නුදුන්නාය. මෙන්න මේ විදියට අපේ සිතවිලි වල අනන්ත අප්‍රමාණ නිന്ദා අපාස චෝදනා අපි තුල පවතිනවා. මේ හැම දෙයක්ම අපි යහපත් ලෙස දකින්නට ඕනේ. එහෙනම් මාගේ මිනිසත් භවය රාත් බෝධිය පිනිසනම් මම තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පාන්න යන බෝධිසත්වෙක් නම් මට තියෙන අයිතිය මොකද්ද පෝසත් වෙන්න මට තියෙන අයිතිය මොකද්ද ගෙවල් හදන්න එහෙනම් මම අයිති නැති වැඩක් නම් කළේ තවත් කෙනෙක් අයිති නැති වැඩක් කළයි කියලා මට චෝදනා කරන්න බෑ නේද හේතුව එයාට වඩා අයිති නැති වැඩ මම කරලා තියෙනවනේ මිනිස්සු අපට වංචා කරනවා. වංචා කරන මිනිස්යාගේ නෙමෙයි වරද. එයා වංචා කරන තරමට මම මෝඩෙක් වෙලා හිටියනේ. ඒ මෝඩකමටයි අපි දොස් කියන්නට ඕනේ. ඒ මෝඩකම තියෙන මගේ වරද කියලා මම ඒක පිළිගන්නට ඕනේ. මිනිස්සු අපිව රවට්ටනවා නම් ඒ රවට්ටන එකට නෙමෙයි අපි දොස් කියන්නට ඕනේ. රැවටෙන්න තරම් මම දුර්වලයි. රැවටෙන්න තරම් මං අඥානෙක්. එහෙනම් ඒ අඥානකමට මං දොස් කියා ගන්නට ඕනේ. ඒ දුර්වලකමට මං නිඳා කර ගන්නට ඕනේ. මගේ වරදන්. ඇයි මිනිසුන්ගේ රැවටිලි වලට මායම් වලට අවු වෙන්නේ නැතුව ඉන්න මම දක්ෂ වුන් නැත්තේ? මිනිස්සු මාව රවට්ටලා මිනිස්සු මට වංචා කරන්න තරම් මම දුර්වල වුණේ ඇයි? අන්න ඒ අඩුවයි අපි දකින්නට ඕනේ. මිනිස්සයා නෙමෙයි දකින්නට ඕනේ. අපි තාම මේ ලෝකයේ සමහර දේවල් දකින්නකොට පිළිවෙලට හැඳලා නැහැ කියලා අපි අඩුව දකින්නේ නැද්ද? පිළිවෙලට හැඳලා නැති වුණත් ඒ පිළිවෙලට හැඳෙන්නේ නැති දරුවා දිහා දකින්නකොට විරාගයෙන් දකින්න, අලෝභයෙන් දකින්න, අද්වේෂයෙන් දකින්න අපේ සිත හදලා නැහැ. ඒ යහපත අපි දැක්කේ නැහැ නේද? Tamange අඩුව දැනගන්න, දැකගන්න අපට අවස්ථාවක් දුන්න මේ දරුවා අන්න ඒ යහපත අපි දැක්කේ නැහැ. අපි දැක්කේ ඒ දරුවාගේ නිර්වස්ත්‍රය එහෙනම් අපි මේ ලෝකේ හැම තැනම දකින්න පුරුදු වෙලා තින්නේ හයාපත හයාපත දකින්නවයි කියලා කියන්නේ මායයට එකඟයි එයා යන්නේ අනාර්ය මාර්ගයේ එහෙනම් දකින්න සෑම දෙයක් තුළින්ම අපි දකින්නට ඕනේ යහපත යහපත කියලා කියන්නේ ආර්ය දේවල් දකින්න ඕනේ හැම දෙයක් තුළින්ම අපි නිවනට ගැලපෙන දේවල් දකින්නට ඕනේ මේ හැම ප්‍රශ්නයක්ම ඇදලා තියෙන්නේ නාම රූප වලින්. එහෙනම් සතරමා භූතයාගේ නිර්මාණය වෙන මේ නාම රූප අපිට හයාපත දකින්න පුරුදු කරනවා. ඒකට හේතුව තමයි තාම පංචකාම පිනවන කැමැත්ත අපි තුල තියෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ ඇස්වලට පේන සෑම දෙයක් තුළින්ම අපි අද ඉඳලා යහපත දකින්නට ඕනේ. මිනිසු දෙන්නේ දබර වෙනවා. ඒ දබර වෙන හැම මොහොතක් තුළම අපි මේ මිනිසුන්ට බයිනවා බලන්නකො පාර දිගේ රණ්ඩු කරනවා. පිණ්ඩපාතේ හාමුදුරම කඩිනවා. එතකොටවත් සංවර නැහැ. මේ මිනිසුන්ගේ කිසිම සීලයක් නැහැ කියලා නිନ୍ଦා අපාස කරනවා. අර මිනිසයා එක්කෙනාට එක්කෙනා අපාස කරගන්නවා දෙන්නටම මම අපාස කරනවා දැන් අර දෙන්නටයි මායි අතර වෙනසක් නෑ නේද මෙයා කරන්නේ අරයට අපාස කරන එක අරයා කරන්නේ මෙයාට අපාස කරන එක මං කරලා තියන්නේ මෙයාටයි අරයටයි දෙන්නටම අපාස කරන එක අර දෙන්නට වඩා මම දුස්සීල වෙලා නැද්ද මෙන්න මේ අඩුව දකින්නට ඕනේ. එහෙනම් මේ දෙන්න රණ්ඩු කරනකොට මම කල්පනා කරන්නට ඕනේ මේ විදිහට මං කෙලෙස් වලින් බේරෙන්න මං අනන්ත අප්‍රමාණ කෙලෙස් එක රණ්ඩු කරනවා. හැමදාම මම රණ්ඩු කරලා රණ්ඩු කරලා කෙලෙස් වලට පරදිනවා. රාගය මාව ආක්‍රමණය කරන්නේ නැද්ද? ද්වේෂය මාව ආක්‍රමණය කරන්නේ නැද්ද? පරිගැනීමේ චේතනාව ආක්‍රමණය කරන්නේ නැද්ද? සිව්පසයට ප්‍රත්‍යයට මං අවුවෙලා ඒ ප්‍රත්‍යමාව ආක්‍රමණය කරන්නේ නැද්ද? මෙන්න මේ අඩුපාඩු අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ නෙතට ගැටෙන සෑම නාමයක් රූපයක් තුළින් අප යාපත දකින්නට ඕනේ නිවනට ගැලපෙන දේ දකින්නට අපේ ඇස්වලට අපි පුරුදු කරන්නට ඕනේ මිනිස්සු අපට මොන විදියට කතා කළත් මොන විදියේ ප්‍රශංසා කළත් මොන විදියට නිନ୍ଦා හපාස කළත් හැම දෙයක්ම යහපත් ලෙස අසන්නට ඕනේ අනේ සාදු සාදු මේ මිනිස්සු අපට බැනලා නිନ୍ଦා කරලා අපිට තාම තරහා යන බව තේරුම් කරලා දෙනවා මොනතරම් ශ්‍රේෂ්ඨද මේ මිනිස්සු අන්න ඒ යහපත දකින්නට ඕනේ මිනිස්සු අපිට හැම මොහොතෙම අපේ කර්ම පරිසම් දෙන්න අපට උදව් කරනවා. ඒ උදව් අපි දකින්නට ඕනේ. අපාස නින්දා කරන එකෙන් අපි වැළකෙන්නට ඕනේ. ලද දෙයින් සතුටු වෙනවා ලැබෙන හැම දෙයක් තුළම යහපත දකින්නට ඕනේ. මේ ලැබෙන්නේ මට ලැබෙන්න තියෙන දේ, මේ සිදු වෙන්නේ මට සිද්ධ වෙන්න තියෙන දේ, මේ ඇයෙන්නේ මට හාන්න තිබිච්ච දේ, මේ සිතෙන්නේ මට සිතෙන්න තිබිච්ච දේ හැම දෙයක්ම සන්තෝෂයෙන් බාර ගන්න, යහපත් ලෙස දකින්න, යහපත් ලෙස අසන්න, යහපත් ලෙස ඉතන්න අපේ ආයතන වලට පුරුදු කරන්නට ඕනේ. මේකට භාග්‍යතුන් වහන්සේ වචනයක් කියනවා සම්මාව කියලා. සම්මාවෙන් ආන්න බැරි සම්මාවෙන් දකින්න බැරි සම්මාවෙන් ඇතිරෙන්න බැරි සම්මාවෙන් සිතන්න බැරි අපි දකින්නේ අයාපත් ලෙස නේද? අසන්නේ හයාපත් ලෙස නේද? ක්‍රියා කරන්නේ අයාපත් ලෙස නේද? සිතවිලි වලින් සිතන්නේ අයාපත් දේවල් නේද? හැම තැනම අපට වැරදුනා එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ආයතන වලින් යහපත හසන්න, යහපත සිතන්න, යහපත දකින්න අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපේ සිතවිලි වල තියෙන දෝෂ අනිත් අයගේ වැරදි දකිනවා, අනිත් අයගේ අඩුපාඩු දකිනවා, මිනිසුන්ගේ අඩුව දකිනවා, සාසනයේ අඩුපාඩු දකිනවා. අන්තිමට බුදුහාමුදුරෝ දේශනා කරපු විනයත් අඩුපාඩු දකිනවා. නොකෑවයි කියලා අපි නිවන් දකින්නේ ඇයි මිනිස්සු ඉන්නා පාරවල් වල හම්බලන් වල ඒ මිනිස්සු කන්නේ බොන්නේ නැහැ. දැන් මේ මිනිස්සු rahat උනාද කියලා දැන් අපි අපිට කියලා වෙනම සාසනයක් හදන්න නැද්ද? අපිට කියලා අපි ප්‍රතිපත්ති අදාගෙන විනයට අපි ගරහන්නේ නැද්ද? අපේ අඩුපාඩු එහෙනම් මේ ලෝකයේ තථාගතයන් වහන්සේගේ අඩුව දකින්න තරම් අපි දක්ෂ වෙලා මේ ලෝකයේ සෑම කෙනෙක්ගේම අඩුව දකින්න දක්ෂ වෙලා ඒ හැම තැනම අපේ අඩුවක් තමයි මේ පවතින්නේ. අඩු දකින්න මගේ අඩුව මට පේන්නේ නැහැ. ඒ තරම් අපි අඥානය කියලා අඩුවක් දකින්නමයි කියලා කියන අඩුව මේ ප්‍රශ්නය. ඒ අඩුව දකින්න තරම් මගේ අඩුවක් තිබුණා. ඒ අඩුව ඉස්සෙල්ලා අදා ගන්නට ඕනේ. මිනිසුන්ට විවේචනය කරන එක නෙමෙයි අඩුව. ඒ විවේචනය කරන්න තරම් මගේ සිත අපිරිසිදු වෙලා තියෙනවා, නිന്ദා සාගත වෙලා තියෙනවා. අසත්පුරුෂ සිතක් මට තියෙන්නේ. අන්න ඒ හඩුව ඉසල්ලා දා ගන්නට ඕනේ. මිනිසුන්ට අපාස කරනවා නම් මිනිසුන්ට අපාස කරන්න තරම් මම අපාසයටපත් වෙච්ච චරිතයක් අන්න ඒ අඩුව හදා ගන්නට ඕනේ. එහෙනම් අපි මෙච්චර කාලයක් යහපත නෙමෙයි කරලා තියන්නේ අයහපත තම තමන්ගේ විඥාණයට. එහෙනම් මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා අපට හදාගන්න බැරි වෙච්ච එක තපස් ගුණයක් තමයි මේ සතරමා භූතයගේ නිර්මාණය වෙච්ච සෑම නාම රූපයක්ම යහපත දකින විදියට අපේ සිතට පුරුදු කරන්න බැරි වෙච්ච එක අපේ සිත පුරුදු වෙලා තියෙන්නේ අඩුවෙන් දකින්න හොඳට සිව්පසේ දුන්නාම බලන්නකෝ මේ මිනිස්සු මෙච්චර සිව්පසේ දීලා අපිට පුදුමාකාර ලෝභයක් ඇති වෙලා සිව්පසේ වැඩි නිසා හොඳට වළඳලා බුදියනවා අපේ තීන මිද්දේට හේතුව මිනිස්සු අපට මේ සිව්පසේ නිසා අපිට ලෝභය ඇති වෙලා තෘෂ්ණාව ඇති වෙලා ආහාරවලට කෑදරකම ඇති වෙලා මේ මිනිස්සු නිසා තමයි අපි පිරිහුනේ කියලා අපි බනිනවා දොස් කියනවා ව්‍යංජන දෙකක් එක්ක ව්‍යංජන තුනක් එක්ක බත් දුන්නාම එතකොටත් බයිනවා බලන්නකො මෙච්චර අපි දුක් විඳලා ಗುಣධර්ම වඩනවා මේ මිනිසුන්ට සම්බෝලයක් හරියට අදා ගන්න බෑ සැරට කිසිම දෙයක් නැහනේ කිසිම දානයක් පිළිවෙලක් නැහනේ බල්ලන්ට බත් දෙනවා වාගේ දෙනවයි කියලා අර අඩුවෙන් දුන්නාමත් බයිනවා දැන් මිනිසුන්ට දාන දෙන්න ක්‍රමයක් නැහැ ඇයි හොඳට දුන්නාම තීන මිද්දේ හදනවා සිව්පසේට අපිව මත් කරනවා කියලා බයිනවා අඩුවෙන් දුන්නාම කිසිම ಗುಣධර්ම දන්නේ නැහැ තාම සා ශාසනයට දානයක් දෙන්න වත්පිළිවෙත් හරියටවත් දන්නේ නැහැ කියලා එතකොටත් බයිනවා. ඒ කියන්නේ අපි පුරුදු කරලා තියෙන්නේ හැම තැනම හඩුව දකින්න, යහපත දකින්න පුරුදු වෙලා නැහැ. හොඳට දාහනේ ලැබෙන තැන්වලදී අපි කල්පනා කරන්නට ඕනේ මේවා ලැබෙන්නේ අපට නෙමෙයි තථාගතයන් වහන්සේට ඒ මාබෝසතනන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂය පුරපු පාරමිතාවට මේක ලැබෙන්නේ එහෙනම් උන්වහන්සේගේ ශාසනයේ සංඝයා වශයෙන් මට මේක පරිභෝජනය කරගෙන rahat වෙන්න මට අවසරය ලැබිලා තියෙනවා ලද දෙයින් සෑයීමටපත් වෙලා සාදු කියලා වළඳලා ಗುಣධර්ම වඩන්නට ඕනේ අන්න ඒ යාපත දකින්නට ඕනේ අපි හිතනවා අපිට ලැබෙන්නේ අපේ ගුණවලට ලැබෙන්නේ අපේ ඒ ප්‍රතිපත්ති වලට ලැබෙන්නේ නෑ මේ ලෝකයේ කිසිම දෙයක් තම තමන්ට ලැබෙන්නේ සෑම දෙයක්ම ලැබෙන්නේ තථාගතයන් වහන්සේටත් උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයටත් තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඒ යථාර්ථයේ යහපත අපි දකින්නට ඕනේ එහෙනම් අඩුවෙන් ලැබෙනකොට මේ අඩුවෙන් ලැබෙන්නේ අපිට අල්පේච්ඡතාවය පුරුදු කරන්න අපට කර්මයක් පාළ වෙලා තියෙනවා. එහෙනම් ලද දෙයින් සන්තෝෂ වෙන මානසිකත්වය වඩන්න අපට කර්මයක් පාළ වෙලා තියෙනවා. අනේ සාදු සාදු ලද දෙයින් සන්තෝෂයටපත් වෙන මානසිකත්වය මං අදා ගන්නවා. එහෙනම් අල්පේච්ඡතාවයෙන් ජීවත් වෙන්න සිතට මං පුරුදු කරනවා. අන්න ඒ යාපත් කර්ම ටික දකින්න ඕනේ. ඒ යාපත දකින්න නිකන් ඉන්න මිනිසුන්ට නිඳා කරලා අපාස කරලා නිකන් අපා ආකාරයට යතුරක් කපා ගන්නවා. එහෙනම් මේ ලෝකේ හැම තැනම මේ නාම රූප වලින් හයාපත දකින්න පුරුදු කරලා කරලා කොච්චර මේ ලෝකේ ඉපදුනාද කියලා කිව්වොත් ඉපදිච්ච වාරගාන මේ මා පොළවේ වැලි වලට වඩා වැඩි ඒ තරම් ඉපදිලා හයාපත දකින්න එක තාම හදලා නැහැ. ගිහි ගෙවල් වල ඉන්නකොටත් අම්මා තාත්තගේ අඩුව දැක්කේ නැද්ද? සහෝදරයන්ගේ අඩුව දැක්කේ නැද්ද? අපේ ගමේ පන්සලේ හාමුදුරන්ගේ අඩුව දැකලා අපි විවේචන නින්දා කළේ නැද්ද? එහෙනම් මේ අඩුව දකින්න එක අපි හැමදාම පුරුදු පුහුණු කරපු එකක්. අදත් අපි මේ ලෝක සත්‍යයේ අඩුව දකින ගමන් තමයි මේ ජීවත් වෙන්නේ. කුටිවල අඩු දකිනවා, සිව්පසේ අඩු දකිනවා, සිවුරු වල අඩු දකිනවා. හොඳට මාලා තිබුණත් බයිනවා, නරකට මාලා තිබුණත් බයිනවා. මොකද්ද වැරදිච්ච එකට බයින්නේ? අපි බලාපොරොත්තු වෙන විදියට මේක මැසිමන්ට් එක නෑ, මාලා නෑ. එහෙනම් හොඳට තිබුණාම බනින්නේ ඇයි? අර නූල මේ සිවුරට ගැලපෙන්නේ වෙන පාටකින් මාලා. හොඳට තමයි මාලා තියෙන්නේ, හයියට තමයි මාලා තියෙන්නේ. නමුත් නූල ගැලපෙන්නේ එතකොටත් බයිනවා. එහෙනම් අපි මේ ලෝකේ හැමදාම පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ අඩු දකින්න පේන දේවල් වලින් රූපවල අඩුව දකිනවා, ශබ්දවල අඩුව දකිනවා. බණක් ඇහෙන්න බෑ බලන්නකෝ ප්‍රත්‍යයට බණ කියනවා. බලන්නකෝ සිවුරු දාගෙන ගීයන්ගේ ಗುಣ කියනවා. බලන්නකෝ පැවැත්මට කියන ලස්සන මොනතරම් මේ නිന്ദා සාගත බණක්ද කියලා අර දේශකයන් වහන්සේගේ චරිතය අපාස කරලා නැද්ද? අපි මේ බණවලට නිന്ദා අපාස කරලා විවේචනය කළේ නැද්ද? ඒන ඇයෙන දේවල් තුලිනුත් අපි පුරුදු කරලා තියෙන්නේ හනුන්ගේ හඩුව දකින්න නේද? හයාපත දකින්න නේද මේ වෙනකොටත් ඒ අඩුව හදලා නැහැ දැන්වත් මේ අඩුව අපි හදා ගන්නට ඕනේ අපි යම්කිසි ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තුලින් යම් යම් අඩුපාඩු දකින්නකොට තප්පරයක් නෑර අපි මේ බන වලට දොස් කියනවා නිඳා කරනවා අපාස කරනවා එලා දකිනවා මේ හැම දෙයක් තුළින්ම ධර්මයේ ශ්‍රවණය කරන ගමන් අපි අනාර්ය මාර්ගේ යනවා අපේ ಗುಣධර්ම පිරියනවා අපිට ලැබෙන්න තියෙන මාර්ගඵල තව තවත් ඈතට යනවා මෙන්න මේ අසාධාරණයක් අපි අපිටම සිදු කරගන්නවා මේක තේරුම් ගන්න අපි අපෝසත් උනේ කුමක් නිසාද එහෙනම් අපි යාපත කරනවා යාපත කරනවායි කියලා හැමදාම අපතර අපට කරගෙන තියෙන්නේ අයාපත මේ හඩු අපි තේරුම් අරගෙන හදන්නට ඕනේ මොන විදිය ධර්මයක් ඇවුනත් මොනම අඩුපාඩුව තිබුණත් මොනතරම් පැවැත්මට කිව්වත් අපි දැනගන්නට ඕනේ දක්ෂ වෙන්නට ඕනේ ඒ තුල තියෙන යම්කිසි යාපතක් තියෙනවා ඒ යාපත අර බඹරා මලේට මලටවත් දන්නේ නැතුව මලේ ආයුෂටවත් එක කලලක් වෙන්නේ නැතුව මලේ වර්ණයට කිසිම හානියක් නොකර ඒ බඹරා පැණි ටික ගන්නවා වාගේ රොන් ටික ගන්නවා වාගේ අපි දක්ෂ වෙන්නට ඕනේ. පැයක ධර්මයේ තුලින් අර තියෙන විනාඩියක දෙකවත් යහපත තියෙනනේ යහපත විතරක් අර බඹරා රොන් ටික ගන්නවා වාගේ ලස්සනට අරගෙන ඒක තුලින් ලස්සන මීවදයක් හදන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අපේ දක්ෂකම නැතුව අපි මේ බණවලට දොස් කියනවා නම් අපාස කරනවා නම් ඒක තුලින් අපේ ಗುಣධර්ම පිරියනවා. අසත්පුරුෂ ಗುಣධර්ම වැඩෙනවා. ඒ නිසා නැවත නැවත ජාති ජරා භව නිර්මාණය වෙනවා මේ හඩුව හදා ගන්නට අවශ්‍යයි එහෙනම් හැයෙන දේවල් තුලින් හයාපත හාන්න අපි දක්ෂ වුණා. කතා කරන හැම මොහොතෙම හිතේ එකක් තියාගෙන වචන වලින් කතා කරන්නේ නැද්ද? තවත් කෙනෙකුට අපාස වෙන විදියට කතා කරන්නේ නැද්ද? තවත් කෙනෙකුට නිନ୍ଦා ඇති වෙන විදියට ආත්මගරුත්වය නැති වෙන විදියට අපි කතා කරන්නේ නැද්ද? හැම තැනම අපි කතා කරන වචනවල තියෙන්නේ අනිත් අයගේ අපාසය, අනිත් අයගේ විවේචනය, අනිත් අයගේ අපකීර්තිය, අගෞරවය මෙන්න මේ අඩුව හදන්නට ඕනේ අනිත් අයගේ යහපත කියන්නට ඕනේ අනිත් අයට ප්‍රශංසා කරන්නට ඕනේ යම්කිසි භික්ෂුවක් ඇවිල්ලා අපට බයිනවා බයිනවා නිନ୍ଦ අපාස කරලා විවේචනය කළා ගියාම තවත් භික්ෂුවක් ඇවිල්ලා කියනවා අනේ පව් මේ හාමුදුර මොනතරම් ශ්‍රේෂ්ඨද මෙච්චර ඉවසීමෙන් සිටි අර හාමුදුර ඇවිල්ලා එච්චර බැන්නනේ බලන්න පතුරු යන්න බැන්නා ඒත් මේ භික්ෂුව ඉවසගෙන හිටියා ඒ භික්ෂුවට නම් යහපතක් වෙන්නේ හරි දුස්සීල කෙනෙක් මේ භික්ෂුවට මේ විදිහට බැන්නයි කියනකොට ආහා එහෙම කියන්න එපා. උන්වහන්සේ මට බැන්නේ නෑ. උන්වහන්සේ බැන්නේ මගේ අඩුපාඩු වලට. උන්වහන්සේ මට නිନ୍ଦାපාස කළේ නෑ. උන්වහන්සේ නිନ୍ଦାපාස කළේ මගේ වෙච්ච වැරද්දට. වැරද්දට අපාස කළාට මට උන්වහන්සේ කිසිම අපාසයක් කළේ නෑ. උන්වහන්සේ මාව පිළිගන්නේ සහෝදර සංඝයා වශයෙන්. මට උන්වහන්සේ හරියට ලෙන්ගතොයි. මම යාපත් වෙනවට කැමති. මම යාපත් භික්ෂුවක් වෙලා ಗುಣධර්ම වලින් පිරිනා පිරීලා ඉන්නවට කැමති. එහෙනම් මගේ අඩුපාඩු හදාගන්න. මගේ අඩුපාඩු වලට නිඳා අපාස කරලා මාව පිරිසිදු කළා උන්වහන්සේ මාගේ අඩුපාඩු පෙන්නලා මට යහපතක් කළා අදා ගන්න අන්න මේ විදියට ඒ බයින භික්ෂුවගේ යහපත දකින්න අපි දක්ෂ වෙන්නට ඕනේ බයින භික්ෂුවගේ සියලුම නිന്ദා අපාස තුලින් යහපත දකින්න ප්‍රශංසා කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ එහෙම දක්ෂ වෙනවා තමයි අපි තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඉපදිච්ච ආර්ය ශ්‍රාවකයෝ එහෙම නැත්නම් අපි අනාර්ය මාර්ගය යන දුස්සීල භික්ෂුවක් වෙනවා එහෙනම් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල අපේ වචනවල මේ අඩුපාඩු තියෙනවා. අනිත් අයට අපාස නින්දා කරන අඩුපාඩු, අනිත් අය හෙලා දකින අඩුපාඩු, විවේචනය කරන අඩුපාඩු, දකින හැම දෙයක් තුළින්ම අඩුපාඩු දකිනවා. යාපත දකින්නේ නැහැ. එහෙනම් යම් කිසි අවස්ථාවක යම් කිසි වැරද්දක් වුණාම ආ කමන්නේ ඒකට දුක් වෙන්න එපා. ඒ වැරද්ද වැරද්දක් නෙමෙයි කියලා කියනවා. එතකොට හැමෝම අපට දොස් කියනවා. බලන්න මේ වැරද්ද වැරද්ද නෑ කියලා කිව්වා. ඇයි ඔබ වහන්සේම කිව්වේ එකක් වැරදෙන්නේ ඒක නැවත නොවැරදි කරන්න නේද? යමක් වැරදෙන්නේ නැවත ඒක යාපත් ලෙස කෙරෙන්න නේද? යමක් ප්‍රමාද වෙන්නේ නැවත ප්‍රමාද වෙයි ඒක වඩා යාපත් ලෙස වෙන්න නේද? එහෙනම් වැරදෙන තරමට අපිට අවබෝධය වැඩි වෙනවා. වෙනවා. නැවත වැරදෙන්නේ නැතුව කරන්න අත්දැකීම් ලැබෙනවා. එහෙනම් වැරදෙන හැම මොහොතෙම අපේ දැනුම අවබෝධය ප්‍රඥාව අත්දැකීම් වැඩි වෙනවා. අන්න ඒ ආපත දැකලා වැරදෙන හැම මොහොතෙම අපි ප්‍රශංසා කළ යුතුයි. එහෙනම් සෑම මොහොතක් ගානේ අපට පේන හැම දෙයක් තුළින්ම අපි යාපත දකින්නට ඕනේ. අපට ඇහෙන හැම දෙයක් තුළින්ම යාපත ඇහෙන්නට ඕනේ. අද ඉඳලා අපි අදිස්ථාන කරනවා. අපි ප්‍රතිපත්තියක් හදනවා. මං කතා කරන සෑම වචනයක් තුළින්ම අනිත් අයගේ ಗುಣ කියනවා. නැති ಗುಣ මං හදලා කියනවා. එයා තමයි ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයා. එයා ආර්ය ශ්‍රාවකයා. තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඉපදිච්ච තථාගතයන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිද්දෙක් වෙන්න අපි මිනිසුන්ගේ ಗುಣ කියන්නට ඕනේ නැති ಗುಣ හදලා කියන්නට ඕනේ නැති දේවල් අපි නිර්මාණය කරලා කියන්නට ඕනේ කිසිම ගුණයක් නැහැ භික්ෂුවකගේ ඒ කිසිම ගුණයක් නැති කෙනෙකුට කොහොමද ಗುಣ කියන්නේ බලන්න මේ ස්වාමින් වහන්සේගේ කිසිම ගුණයක් නැහැ නමුත් උන්වහන්සේගේ අඩුවක් හොයන්න අඩුවක් කියන්න මං උත්සාහ කරලා කරලා බැරි වුණා එතකොටයි මං දැනගත්තේ කිසිම කෙනෙකුගේ අඩුවක් කියන්න තරම් මන් තුල දුස්සීල භාවයක් නැහැ නිନ୍ද අපහාස කරන්න මගේ තුල අඩුපාඩු නැහැ. ඒක දැනගත්තේ උන්වහන්සේ තුල කිසිම ගුණයක් නැහැ කියන එක තුලින් තමයි. එහෙනම් අපිට කිසිම දෙයක් නැහැ කියන දේ තුලින් අපට ගුණයක් හදාගන්න පුළුවන්. හැම කෙනාගේම හඩුව තුලින් අපි යාපත දකින්නට ඕනේ. දානශාලාවට යනකොට හරියට අතු ගාලා නැහැ. ඒ අඩුපාඩුව තුලින් ගුණයක් දකිනවා කොමක්ද? ඒ අඩුපාඩුත් එක්ක අතු ගාලා තියෙන්නේ මට ඊටර ටික අතු ගා ගන්න. එහෙනම් දානශාලාවට වත් පිළිවෙත් කරනකොට පිරිමදිනකොට අපට යම් කිසි ගුණයක් ලැබෙනවා. එහෙම නැත්නම් දානශාලා අතු ගැනීම තුලින් කුසලයක් ලැබෙනවා. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය බලන්න 100ට 50ක කුසලයේ කරලා ඉතුරු 150 කුසලයේ කරන්න මට අවස්ථාවක් දුන්නා. මටත් අතු ගන්න උන්වහන්සේ යමක් ඉතිරි කරලා දුන්නා. එහෙනම් කෙසෙල් ගෙඩි දෙකක් හම්බ වුණාම එකක් වළඳලා අනිත් අයට එකක් ඉතිරි කරනවා වාගේ උන්වහන්සේට අතු ගන්න ලැබිච්ච අවස්ථාවෙන් උන්වහන්සේ මටත් අතු ගන්න ටිකක් ඉතුරු කරලා ඒ කුසලයට දායක වෙන්න මට අනුකම්පා කළා. අන්න මේ විදිහට ಗುಣ කියන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. කෝපයේ උන්වහන්සේ ගිලම්පස වළඳලා ඒක ඕදන්න නැතුව තිබ්බා. ඒ ඕදන්න නැතුව තීපින් තුලින් අඩුවක් දකින්නේ නැහැ. විවේචනය කරන්නේ අනේ සාදු සාදු උන්වහන්සේගේ කෝපය සෝදලා උන්වහන්සේට උපස්ථාන කරන්නට ඒ ගිලානපච්චේ උපස්ථානය තුළින් කෝප සෝදුවා කියන ඒ පින කරගන්න කුසලයේ කරන්න මට අවස්ථාවක් දුන්නා ශ්‍රේෂ්ඨ උත්තමේ කියලා ಗುಣ කියන්න පුළුවන්කම තියෙනවා නම් අපේ තපස් ජීවිතයේ අපි ජයග්‍රහණය කරලා නැද්ද? එහෙනම් අනිත් අයගේ අඩුපාඩු හැම දෙයක් තුළින්ම අපි ಗುಣ දකිමු. අනිත් අයගේ යහපත දකිමු. ඒ හැම දෙයක් තුළින්ම යහපත දකින්න අපේ සිතට පුරුදු පුහුණු කරමු. මේ විදියට මේ මොහොතේ ඉඳලා අපි අදිස්ථානයක් කළා ප්‍රතිපත්තියක් ඇදුවා මොකද්ද දකින්න හැම දෙයක් පිළිම මම යාපත දකිනවා ඇයෙන හැම දෙයක් පිළිම යාපත අසනවා කතා කරන හැම දෙයක් පිළිම අනිත් අයගේ ಗುಣකතන කරනවා යාපත පමණ කතා කරනවා විවේචනය කරන නිඳා කරන අපාසය කරන අනිත් අයගේ ඕපදූප කතා කරන ಗುಣධර්ම හැම දෙයක්ම මම හදනවා ඒ හැම දෙයක් පිළිම මගේ අඩුපාඩු මං හදා ගන්නවා ඒ අඩුපාඩු තිබිච්ච නිසා නේද මම මගේ ಗುಣධර්ම මෙච්චර පිරීලා කියලා දැනගත්තේ එහෙනම් මගේ විවේචනය කරන ඒ ಗುಣධර්මය නිନ୍ଦා අපාස කරන අනිත් අය එලා දකින හැම දෙයක්ම අපි අගුණ කියලා දකින්න ඒ හැම එකක්ම ಗುಣ කියලා දකිනවා ඒ නිසා තමයි මම මෙච්චර දුර්වල කෙනෙක් මට ඒ අගුණ තුලිනුත් මට ಗುಣ දකින්න පුළුවන් වෙන්නට ඕනේ එහෙනම් මේ මේ දේවල් දුස්සීල දේවල් මේ මේ දේවල් අනාර්ය දේවල් කියලා එලා දකිනවා නම් නැවත අයාපත දකින්න මම පුරුදු වෙලා නේද අර දේ වැරදි මේක නිවනට එකඟ නෑ කියලා මම බනිනවා නම් ඒක නිඳා කරනවා නම් ආපහු මං අයාපත දකින්න පුරුදු වෙලා නේද එහෙනම් කිසිම කෙලෙසයකට මං බනින්නේ නෑ කිසිම අයාපතකට මං දොස් කියන්නේ නෑ ඒක එලා දකින්නේ සෑම දෙයක් තුලින්ම යාපත දකිනවා සෑම දෙයක් තුලින්ම ඒ හැම දෙයක් තුලින්ම යාපත් දකින්න මගේ සිතට පුරුදු පුහුණු කරනවා එහෙනම් අද ඉඳලා අපේ සිත අපේ සිටිවිලි වලින් අපි සිතන්නට ඕනේ යහපත සිතන්නට පමණයි. එහෙනම් වචන වලින් අපි පුරුදු කරන්නට ඕනේ යහපත් දේ ಗುಣගතන කතා කරන්න පමණයි. එහෙනම් දකින්නට අපේ ඇස් වලට පුරුදු කරන්නට ඕනේ යහපත් දේ දකින්න. එහෙනම් මොනම දේ ඇවුනත් අද ඉඳලා කිසිම කෙනෙකුගේ අඩුවක් දකින්න එපා. කිසිම කෙනෙක්ගේ නිନ୍ଦා අපාස කරන්න එපා. ඒ විදිහට කිසිම දෙයක් ආන්න එපා. හැම දෙයක් තුළින්ම යහපත සවන් දෙන්න. හැම දෙයක් තුළින්ම යහ යහපත දකින්න හැම කෙනාගේ ಗುಣ කියන්න හැම කෙනාගේ ಗುಣ කතන කරන ආර්ය ශාවකෙක් වෙන්න හැම දේ තුලින්ම යහපත සිතන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යහපත දකින්නවා කියන තුලින් ਸਰව සම්පූර්ණ කරලා රාහත් වෙලා මේ භවයේ පිරිනිවන් පාන්න සුදුසුකම ලබන්න. එහෙනම් අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ අඩුපාඩු දැකලා විවේචනය කරලා, නිඳා කරලා අපාස කරලා අපි මේ මිනිස්සු මොනතරම් අපාසයටපත් කළාද? හද ඉඳලා අඩුපාඩු හදාගනිමු. ඇසකන්න දිව නාසය සමසිතෙන් සෑම තප්පරයක් ගානේ යාපත දකින්න, යාපත සිතන්න, යාපත් ලෙස කටයුතු කරන්න පුරුදු පුහුණු කරමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපේ අවබෝධයේ තවත් පියවරකින් වැඩි වුණා. මේ මොහොතේ ඉඳලා අපි ප්‍රඥාවන්තය වුණා. අපේ ආයතනවල පිරීමේ එක ගුණයක් තිබුණා ඒක තමයි හයාපත් ලෙස ලෝකයේ දකින තාක්කල් මම පිරියනවා එහෙනම් කවදද මම නිර්වාණයෙන් පිරිණිවෙන්නේ හැම දෙයක්ම යහපත් ලෙස දැක්කාම අන්න ඒ අවබෝධයේ නුවණ ප්‍රඥාව මට ලැබුණා මගේ පෙර කුසලයට මේ ධර්මයේ කමඨාන මට ලැබුණා මේ මොහොතේ ඉඳලා ආයතන වලින් යහපත දකින්න යහපත කතා කරන්න යහපත සිතන්න මේ තුලින් අපි සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා හරි මෝඩියත් වෙලා මේ ලබාපු මිනිසත් භවය තුලින් මේ කමඨාණින් රාහත් වෙලා පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ගුණය වඩන්න හැමෝගෙම යාපත කතා කරන්න සහෝදර සංඝයාගේ ගුණ කියන්න මේ මොහොතේ ඉඳලා අපේ වචන වලට පුරුදු කරන්න වැරදෙන හැම තැනක් තුළම යාපත දකින්න අපේ ඇස් වලට පුරුදු කරන්න ඇයෙන සෑම શબ્දයක් තුළින්ම යාපත පමණක් අසන්න හැම දෙයක්ම නිරෝධ කරන්න මේ කන් වලට පුරුදු කරන්න හැම මොහොතෙම යාපත ලෙස ජීවත් වෙන්න ඇසිරෙන්න සාසන වචනෙට ගැළපෙන විදිහට ජීවත් වෙන්න මේ චර්යාවට පුරුදු කරන්න. එහෙනම් මේක තමයි අපේ අවසාන ධර්ම දේශනාව. මේක තමයි රාත්බෝධිය වෙනකම් වඩන අවසාන කමඨාන. මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න. මේ මොහොතේ ඉඳලා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න. මේ ලබාගත් කමඨාන දැනුම, මේ ප්‍රඥාව, මේ නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි